ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්නෙට තව කෙනෙක් අනුසටහනක් යොදලා තියෙනවා. මේ ප්‍රශ්නය සමාජ ප්‍රශ්නයක් නිසා ඔබ අනුමත කරන ගණයට නොවැටෙන නමුත් අසාසිරීමට අවසර දිය හැකිද? තේරුණා මොකද කියන්නේ? මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ. මේක නෙමෙයි දේ ලියලා තියෙන්නේ. අකුරු නම් වෙනස්. මේක මුල ගෞතම බුද්ධ ශාසනයේ අගසවුතරතුරුන් ලද මුගලන් මහරහතන් වහන්සේ ඉහතාත්මයක එක් බුද්ධ ශාසනයක මායя වී උපතක් ලබා ඇති බව සඳහන් වේ. එහෙමයි ප්‍රශ්නේ. ඔයි කියන්නේ කියන්නේ තේන්න තුවාලා. මෙසේ මායя වීමෙන් අපමණ අකුසල් රැස් කරගෙන ඇති බව සිතමි. තව ආත්ම භවයක බිරිඳගේ බහට කීකරුව අන්ධ වූ දෙමව්පියන් ඝාතනය කළ බව සඳහන් වේ. මේ අනුව අද සමාජයේ ජීවත් වූ හිට්ලර්, පොල්පොට්, සදාම් හුසේන් සහ ප්‍රභාකරන් අරස් ප්‍රසාද් ඉහත සඳහන් අකුසල් රැස් කරගෙන නැතුව ඇතැයි සිතමි. එසේනම් මෙහි රැස් වී සිටින පින්වත් පිරිසවන අපට ඉහත සඳහන් බලවත් අකුසල් වලින් දුර වී ඇති නිසා මේ සසර ගමනේ කෙළවර වන අමාමහ නිවන බොහෝ දුර නොවේ යයි සිතමි. ඉහත සඳහන් කාරණා අනුව ඔබ වහන්සේගේ ධර්ම ඥාණයට අප සම කුමන ස්ථානයක සිටින්නෝ වෙමුද? පෙරුවන් සරණයි. කවුරු මේ ගියාත්ම හිට්ලර් ඇවිල්ලා දැන් ඉන්නවද කියලා දන්නවද මේකද? මැරිච්ච මිනිස්සෙක් අපි දන්නේ නැහැනේ මොකද්ද කියලා. දැන් අපිට අපි කතා කරන්නේ අපිට මේ පේන පොඩ්ඩනේ සර්වචනාන්තයේ වෙන මුළු පරාසයම දැකලානේ කතා කරන්නේ. මෙතන කවුද හිට්ලර් වෙච්ච නැති කෙනෙක් ඉන්නේ? මෙතන කවුද ප්‍රභාකරන් වෙච්ච නැති කෙනෙක් ඉන්නේ? අම්මා මරුණ නැති කවුරු හරි ඉන්නවද මෙතන? තාත්තා මරුණ නැති කවුරක්වත් ඉන්නවද මෙතන? කවදාකවත් නැහැ. එචා පුත්‍රයන් ආනන්දහමතුත් එක්ක වයින්නකොට ගිරි රැලක් කරනලු ගිරි කියලා කියන කෝටි ගාණක් යන රුකුබි જાතියක් කියන යන පාරක් කළු පාට වෙලා තියෙන්නේ. ගිරි රැලක් ඉති ආනන්ද හම්රුතින් පුදුම ප්‍රකාශ කළා තියෙනවා මේ කොච්චර ගාණක් මේ සතුයි යන්න ගත්තාම දවස් ගණන් යනවා. බුදුරජාණන්සේ ළඟට ගිහලා කවලු මෙතන එක ගෙඩියක්වත් නැහැ කවලු ශක්තිත රජ නොවිච්ච. අපිට මේ පේන ටිකෙන් අපි තියරිස් හදනවා. ප්‍රොජෙක්ෂන්ස් ගන්නවා. ඉතින් මේකෙන් කරන්නේ එකයි වර්තමාන මොහොතේ සතිය නැති කරගන්න ගන්න ප්‍රොජෙක්ෂන්ස් විතරයි ඕවා. සතියෙන් ඉන්නකොට කවදාවත් ඕවා කල්පනා කරන්න වෙන්නේ නැහැ. ඒම ලොකු පිනක්. එච්චරයි පින කියලා කියන්නේ. අපි මොනවා කල්පනා කරත් කක්කා. ඒ නිසා මේ චින්තකයන්ට තෑගි දෙනවයි කියලා කියන්නේ බෙල්ල කපට දාන එක හොඳයි. හැම එකම චින්තකේ ඉන්නේ. ඔක්කොමලා පිස්සු කෙලින් නොවනේ කරන්නේ. ඒක නිසා කරුණාකරලා මේ සතිය පිටුනයි කියලා කියනවා. නෝය ඔය පිස්සුව නෑ. මම හුස්ම ගන්නකොට හුස්ම ගන්න බව දන්නවා. ඇවිදිනකොට ඇවිදින බව දන්නවා. පේනවා මේක වැඩි හරි ප්‍රොලිෆික් කියලා පේනවා මේක. මේක නිකන් මේ හරි ඥාන සම්ප්‍රයුක්ත ගතිය. හැබැයි කවදාවත් සත්‍ය කියනකොට ඕම් ප්‍රශ්නයක් නැහැ. මේ වගේ නිසා මයින්ඩ් ට්විස්ටිං නැත්නම් සයිකොලොජිකල් ගේම්ස් ඌව කරලා කරලා කවදාකද ඔගේ එක්සෙන්ට්‍රික් කවදා සත්‍ය කියනකොට ඔක වෙන්නේ සත්‍ය ගැන දන්න කෙනෙක් මෙව අගය කරන්න යන්නෙත් නැහැ. ඒක නිසා ප්‍රශ්නයක් මතුවෙනවා බුද්ධ ධර්ම ඉගෙන ගැනීම භාවනාවට උදව්වක්ද නැද්ද කියලා. ඉතින් බුදුන් පන්සල් කියනවා අනිවාර්යම කරදරයක් නෑ. මේ දැනුම කියන එක බාධාවක් කියලා දන්නවනම් භාවනා කරන වෙලාවක පැත්තකින් තියන්නේ ප්‍රශ්නයක් නෑ. නමුත් භාවනා කරනකොටත් අපි චින්තාමය ඥාන ඉස්සරහට දා ගන්න හදනවා නම් අපි කියන්නේ කිරි කලෙයි ගොම කඳුලයි. ওই දාස් ගාණක් කිරි දෙවට වැඩන්නේ නැහැ. කොට ගොම කඳක් කටි තමයි. භාවනා මධ්‍යස්ථානට ආවට පස්සේ, සීල් සමාදන් වුණාට පස්සේ සිල්ලුතුන් ගැන ඉන්න වෙලාවට කරුණා කරලා මේ mental preparation fabrication storytelling කරන්නත් එපා කරලා මේ සබාවනම ගවන්නත් එපා මෙතන 40ක් 50ක් එක්කෙනෙක් නම් ওই වැසකල පිස්සු කෙලියට කමන්නේ බීඩියක් ගාගෙන හරි ගංජා කාලා ගංජා කාලා ගාගෙන ඒකේ ප්‍රශ්නයක් නැහැ මෙතනට ආවට පස්සේ මට එන අත්දැකීමට නැත්තම් එහෙම නැත්තම් අපි මේ දීලා තියෙන උපදේශ වලට සමාන නැත්තම් මම කියන්නේ සබාවනම කරනවා මම කැමති නෑ ඒකට මේක මගේ යුතුයකමක්. මේ ඔක්කොම ලැබිලා තියෙන්නේ බොහොම ලොකු කැපකිරීමක් කරලා. ඒක නිසා ඊටදී සරල වූත් අනිවාර්යයෙන්ම අපි පොරොන්දු වෙලා තියෙන වර්තමාන හිතපවත්තනයක් ගැන කතා කරනවා නම් තල්ලුවක්, ධෛර්යයක්. ඒතිෙදී අපි මේ ප්‍රොජෙක්ෂන්ස් ගන්න හදනවා කියලා කියන්නේ. ඒ කියන්නේ ඒකට කියන ප්‍රපංච කිරීම, වාග් බහුල්‍ය, ෆැබ්‍රිකේෂන්, ස්ටෝරි ටෙලිං මේක මේක සූස්තියක්. මේක භයානක ලෙඩක්. ඒ නිසා ඒක අපි මේ වෙලාවේදී අමාරුයි. ඇත්තටම අමාරුයි. ඒක පුරුදු වෙච්ච කෙනාට කරන්න බෑ. කාය වචන දෙක නම් ගැට ගහලා දෙසිත හැකිනේ. කරන්න බෑ. නමුත් මේක ස්වභාවක අපිට බෑ මේකට වෙලා ගන්න බෑ. ඒ නිසා අපි මේ දන්න ටික අල්ලගෙන මේව කතා කරාට අපි හැම කෙනෙක්ම ප්‍රභාකරන් කියලා හිතන. හැම කෙනෙක්ම හිට්ලර් කියලා හිතන. ඒක නිසා ඒ කොච්චර જાති තිබුණත් මුගලන් මහරහතන් වහන්සේට රෝචනසික බණාල එක සුමානේ රහත් වෙන්න පුළුවන් වුණා. ඒක මොකද බුදුහාමර පිටද්ද මෙතනද කියලා දුන්නානේ. දැන් අපිත් ඒ ඉගෙන ගත්තා වගේ උන්වහන්සේ ගත්තා වගේ වර්තමානයේ හිත තියන්නේ උඩ කරපු අකුසල් ඔක්කොම හිත තබා ගැනීම නිසා ශිල්පීය ක්‍රමයට අහෝසි කරන්න පුළුවන්. ඒකයි අපි ගත යුතු මේක. අන්න ඒකට යම් කියන එකයි මම කියන්නේ.